ධර්මානුශාසනා අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කන්දිමහර වේළුණාරාම විහාරාධිවාසී පූජ්‍ය බැල්සිරිපුර ධම්මකුසල ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාස සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතේනේ මේ පින්නතුන් සෝදානම් වෙන්නේ අද රාත්‍රියේ මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ධර්මයෙන් මිදා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ ජීවිතයේ සතුට සහනය සැනසීම ලබා ගැනීම සඳහා උත්සාහයක් වීරියක් සිද්ධ කිරීමයි. එවනම් අද ධර්මදේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම එහෙම නැත්නම් මේ බෝධිය සඳහා බෝධිය කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණය සඳහා උපකාරක වන්නා වූ ධර්මතා 37ක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ 37 අපි වඩවා ගත යුතුයි, දිනු කරගත යුතුයි. එහෙම දිනු කරගෙන වඩවාගෙන යන ගමනේදී පින්නතුනේ අපිට බෝධිය ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් මේ 37 අපි පොඩ්ඩක් සිහිපත් කරගත්තොත් සතර සතිපට්ඨානය තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීරිය තියෙනවා. සතර එද්දිපාද තියෙනවා. සතර හතරේ ඒවා තුනක් තියෙනවා 12යි. ඒ වගේම පංච ඉන්ද්‍රිය පංච බල කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට එතන පහේ ඒවා දෙකක් ගත්තාම 10යි. ඊළඟට සත්ත බොජ්ජංග තියෙනවා. බොජ්ජංග ධර්ම හතක්. ඊළඟට ආර්ය ශ්‍රාංක මාර්ගය තියෙනවා. එතකොට 20 එතන 22යි 20 ඉදිරියට 29යි 37ක් වෙනකන් සත්‍තිස් බෝධිපාශක ධර්ම 37ක් තියෙනවා. අපි එකින් එකට පොඩ්ඩක් කතා කරලා බලමු කොයි විදිහටද මේවා අපි තුල වැඩෙන්නේ කියලා. ඊට ප්‍රථමයෙන් පෙන්න තුනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අපි අවබෝධ කරගෙන ඒ ගමන යන්න ඕනේ. ඒකට තමයි මේවා වැඩෙන්නේ. ඒතර ලෝකය කියලා කියන්නේ මේ අපේ ජීවන පැවැත්ම. මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම තමයි ලෝකය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ පෘථුවේ නෙවෙයි. පෘථුවේක කොටසක් රූප කොටසක් පමණයි. නමුත් මේ ලෝකයේ තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් තියෙනවා. ඒතර මේක සරලව ගත්තොත් මේ ජීවන පැවැත්මේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කය, අනිත් එක තමයි සිත. එතකොට පින්නතුනේ මේ කයේ යථාර්ථය සහ සිතේ යථාර්ථය. කයේ යථාර්ථය සහ සිතේ යථාර්ථය ඇත්ත අපි දකින්න ඕනේ. ඒක තමයි සත්‍යය. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්න පින්නතුනි සත්‍යයි. ඒ සත්‍යය අවබෝධ කරගත්ත කෙනාට විතරයි දුකෙන් අත මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ සත්‍යයට පටහැනිව ගමන් කරන හැම කෙනෙක්ම දුකටමයිපත් වෙන්නේ. මොකද චතුරාර්ය සත්‍ය සත්‍යමයි. මේක කාටවත් බොරුවක් කරන්න බෑ. මොකද ඒකට පිටුපාල යන නිසා තමයි හැම කෙනෙකුටම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. දුක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්ත අපි දකිමු. ඉතින් ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා සතිපට්ඨානය මේ සත්‍යාගයේ පිරිසුදු වීම සඳහා ඒකායන මාර්ගයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි සතර සතිපට්ඨානය. ඉතින් ඒෙන් පෙන්වන්නේ අපේ මේ පැවැත්ම ගැන හොඳින් අවධානයෙන් සිහියෙන් ඉන්න කියන එකයි පෙන්වන්නේ. ඒතර මොකද්ද මේ අපි කරන්න කියන එක හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒ තුළින් තමයි බෝධිපාශික ධර්ම වැඩෙන්නේ. මේ වචන කවදාවත් සමහරලාට අහලා නැති වෙන්නත් පුළුවන්, අහලා තියෙන්නත් පුළුවන්, තේරුම් ගන්න නැති වෙන්නත් පුළුවන්, කමක් නැහැ. නමුත් අපි ගා මේවා ක්‍රියාත්මක වෙනවා. කොහොමද අපි මේවා ක්‍රියාත්මක කරගන්නේ කියන එක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් පින්නතුනේ මේ කය කියලා කියන්නේ ඇත්තටම රූපයක්. මේක හැදලා තියෙන්නේ ප්‍රධාන ධාතු හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර. විද්‍යාවෙන් ගත්තාම පරමාණු කියලාත් කියනවානේ. හැබැයි පරමාණු වලට එහා ගියපු තැනක් තමයි මේ ධාතු විභාගය ගැන භාගතුන් වහන්සේ පෙන්වන්නේ. මේ රූපය බිඳලා බිඳලා බිඳලා අන්තිම තැනට බෙදපුවාම බුදු පියාණන් වහන්සේ දේශනා කරන එතන තියෙන සුද්ධාෂ්ටකයක් කියලා. මොනවාද මේ සුද්ධාෂ්ටකයේ තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕය. මේ වගේ ස්වභාවය තමයි පින්නොත් වෙනස් වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනවා. කිසි වෙලාවක එක විදිහකට තියෙන්නේ නැහැ. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්ත වෙනවා. අපේ කෙස් පැහිලා යන්නේ, හැම රැලි වැටෙන්නේ, කන් ඇහෙන්නේ නැතු යන්නේ, ඇස් පේන්නේ නැතු යන්නේ. එක තැනකට වෙලා වැටිලා අන්තිමට මේ එකක්වත් අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. එක රූපයක්වත් පවතින්නේ නැහැ. වේදනාව පවතින්නේ නැහැ. සංඥාව පවතින්නේ නැහැ. එදා තරුණකමට හිටපු කෙනා දැන් වයසට ගිහිල්ලා. ඒ සංඥා වෙනස් වෙලා. ඉතින් සංස්කාරත් එහෙමයි විඥානයත් එහෙමයි. මේවා හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙනවා කියලා කියන්නේ එක ස්වභාවයකට තව ස්වභාවයකටපත් වෙනවා. දැන් රූපය ගත්තත් එහෙමයි. පෙර ස්වභාවය නැති වෙනවා තව ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් මේ ඇති වෙලා නැති වෙලා යන රූප අපි දන්නවා පින්නතුනේ ඇති වෙච්ච තැනම මේවා නැති වෙලා යනවා. වේගෙන් වෙනස් වෙනවානේ. දැන් අර පරමාණුක උනත් එක තැනක තියෙන ඉලෙක්ට්‍රෝනේ තව තැනකට යනකොට පරමාණු වෙනස් වෙනවා. එහෙනම් එක මොහොතකවත් එක රූපයක් එක විදිහකට තියෙන්නේ නැහැ. මහා වේගයක් අචින්ත්‍ය වේගයක්. ඉතින් මේ අපි කරන්නේ මොකක්වත් නෙවෙයි අර ඇස් දෙකෙන් රූප ඇස් දෙකෙන් බලනවා කියලා හිතන්නකො. ඇස් දෙකෙන් දකින හැම රූපයක්ම අපි බලලා හරියට මේක කැමරාවකින් අර ෆොටෝ ගහනවා වගේ වැඩක් කරනවා. ඒ ෆොටෝ එක ගහන වෙලාවේ <clears throat> අපි ඇහෙන් ෆොටෝ එකක් ගහ ගන්නවා. එතකොට ඒ ඇහැයි එතන තිබුණු රූපයයි ඊළඟ සැරේ ආයේ ෆොටෝ ගහපුවාම අර රූපයක් නැහැ අර ඇහත් නැහැ. එහෙනම් ඊළඟ සැරේ අය පාරක් ගහුවොත් එහෙම අයත් තියෙන වෙන රූපයක් වෙන නැහැ. ඉතින් මේ විදිහට ඒ දැක්කනම් දැක්ක විතරයි කියන්නේ ඒකයි දිත්තේ දිත්ත මත්තන් කියන්නේ. අය පාරක් බලන්න බෑ. ඉතින් අපි මේ තියෙන වේගය නිසා අපිට පේන්නේ මේක අර චිත්‍රපටියකට එහෙමනේ කරන්නේ. රූගත කරනවා කියලා මොකද්ද කරන්නේ? රූගත කරනවා කියලා කරන්නේ එක දිගටම ෆොටෝ ගොඩක් ගහගෙන ගහගෙන යනවා. ඒක වේගෙන් කරකලා තිරයක් මතට පේනකොහම ආම් පෙන්නවා මේක චලනය වෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ බොරුවක් යනවා නමුත් සාමාන්‍ය ජනතාව රැවටෙනවා. නේද මේක ප්‍රඥාවෙන් දකින්න බැරි වුණාම අපිත් gedara මේ චිත්‍රපටිය තමයි ඇරයි යන්නේ. ඇහෙන් දකින චිත්‍රපටිය ඇරයි යනවා. කනෙන් අහන චිත්‍රපටිය gedara ගෙන යනවා. මේ විදිහට මහා රූප ගොඩක තියෙන දේවල් ඇරයි යනවා. හැබැයි ඒක මොකද වෙලා තියෙන්නේ? ඇති වෙච්ච තරම නැති වුණා. දැක්කනම් දැක්ක විතරයි. දැන් ඔයත් ඔතන වාඩි වුණා. නැගිටිනකොට නැගිටිනවා ඔයත් කවුරුත් නෙවෙයි. ඈ ඒ කට්ටිය ඔක්කොම වෙනස් වුණා. ඉතින් වෙනස් වෙන එක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ආන් එතන ප්‍රශ්නයක් වෙදිනා අපිට. වෙනස් වෙන්නේ නැහැ කියපු ගමන් අන්න අපේ සත්‍යයට පිටුපෑව. ඉතින් මේ සත්‍ය දකින්න දකින්න මේ ධාතු වල ස්වභාවය දකින්න දකින්න මේක ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන එක පේනවා. ඉතින් ඒ වගේම කයත් වෙනස් වෙනවා නම් මේක අනිත්‍යයි දුකයි අනාත්ම ස්වභාවයකින් යුක්තයි වෙනස් වෙනවා. වෙනස් වෙන එක පිළිගන්නේ නැති වුනහම දුකයි. දුක නම් ඒ අනිත්‍ය වූ දුක් වූ දෙයක් මම මගේ කියලා ගන්න වටින්නේ නැහැ සුදුසු නැහැ. ඒක හරයක් නෑ ගත්තට. ඉතින් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇත්ත යථාර්ථය දකින්න නැති කෙනා තමයි සත්‍ය දකින්නේ. ඉතින් මේක වෙනස් කරන්න යනවා. දැන් අපි හිතමු ගොඩ නැගිල්ල වෙනස් වුණා. ගේ වෙනස් වුණා. කාර් එක වෙනස් වුණා. ඉතින් අපි ඒක හොඳට පේන්ට් කරලා ඉවරෙලා ඒව නැත්තම් හදලා අපේ කය වුණත් එහෙමනේ. හ්ම් කුරුලෑ ඇවිල්ලා මෙව වෙලා හැම රැලි වෙලා වෙනස් වෙනවා. ඉතින් ක්‍රීම් ගාලා අරවා කරලා අපි වෙනස් කරන්න හදනවා. හැබැයි කවදාවත් කොච්චර කරත් වෙනස් කරන්න බෑ తాවකාලික විසඳුමක් විතරයි හම්බෙන්නේ. ස්ථිර විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මේ සත්‍යයට පිටකුවාපු තැන අපේ රූපේ හදන්න ගිහිල්ලා දුකක් විඳිනවා. නමුත් ඇත්ත අවබෝධ කරගත්තාම එහෙම දුකක් විඳින්නේ නැහැ. රූපේ වෙනස් වුණාට හිතට ප්‍රශ්නයක් නැහැ. හිතෙන් අපි මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම හිතත් ඒ වගේ දෙයක්. මොකද හිතේ ස්වභාවය. උදේ තිබුණ හිතේ දැන් එකක්වත් තියනවා නෑනේ. නේද? දැන් බලන්න හැම හිතක්ම ආවා ඒ ආපු සිතවිල්ල දැන් ගියා. තියාගන්න බෑ කාටවත්. මොකද හිතක ආවිෂයේ තියෙන චිත්තක්ෂණයකයි කොච්චර තප්පරයක් කියලාවත් කියන්න බෑ. ඒ තරම් පොඩි වෙලාව. ඉතින් මේ වෙලාව ඇති වෙලා නැති වෙලා යන හිතක් කියලා තමයි දුක් කියන්නේ. ඉතින් මෙන්න මේක කල්පනා කරගත්තාම ඉතින් කය නිසා අපිට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. හිත නිසා ඇලෙන්න ගැටෙන්නත් බෑ. මේ මේ යථාර්ථය අවබෝධ කරගන්න තියෙන වෙන කොහෙවත් නෙමෙයි මේක තියෙන්නේ. මේ බාහිරේ ලොකොච්චර මේවා කරලා නේද බාහිරේ ගිහිල්ලා කොච්චර හෙව්වත් අපිට මේක හොයාගන්න බෑ මොකද මේ යථාර්ථය තියෙන්නේ Taman ගාව. අනිත් ඒවා හදන්න ගියාට දුක ඉවර වෙන්නේ නැහැ. අපේ ජීවිතේ හදන්න යන අනිත් දේවල්. Tamanගේ හිත හදා ගන්න නැතුව කොච්චර අනිත් දේවල් හැදුවත් මේ යථාර්ථයට පිටුපාල යන නිසා දුක්ඛේ කෙලවර වෙන්නේ නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ තමන් ළඟ තියෙන ඇත්ත බලන්න කියලා කිව්වේ ඒකයි. මෙහෙම බලනකොට පින්නතුනේ ඇත්ත පේන්න පටන් ගන්නවා. දැන් සතිපට්ඨානෙ. එතන හතරක් තියෙනවා. කායානුපස්සන. ඉතින් මේ කය තියෙන්නේ කාගාව? තමන් ගාව. කය ඇත්ත දකින්න කියලා. ඒතර හුස්ම රැල්ල කාගාව තියෙන්නේ? පොතේද තමන්ගේ නහය ගාවින්ද යන්නේ? තමන්ගේ නහය ගාවින්. එහෙනම් නහය ළඟින් යන හුස්ම රැල්ල ගැන සිහිය පවත්වන්න කිව්වා. ඒතර ඇත්ත පේනවා. බලන්න එහෙම කියන තැනම කොහොමද වාගිතුන්වන්ද දේශනා කරන්නේ? අරඤ්ඤයට, රුක්ක මූලයට, ශුඤ්ඤාගාරයට ගිහිල්ලා හුදකලා වෙලා, තනි වෙලා කර්මාන්තයෙන් අයින් වෙලා ඒ විදිහට හොයනකොට තමයි ඇත්ත පේන්න පටන් ගන්න. ඉතින් හුස්ම රැල්ල මත සිහිය පවත්වාගෙන හිත තැම්පත් කරගන්න කිව්වා. ඒක තමයි ආනපාන සතියෙන් කියපියන්නේ. ඒතර ආනපාන සතිය සත්‍තිස් බෝධිපාශික ධර්මවල ඒ කායानुපස්සනාවේ තියෙන කොටසක්. ඉතින් ඒක සමත පැත්තටත් තියෙනවා, විදර්ශනා පැත්තටත් තියෙනවා. ඉතින් මේ යථාර්ථය දකින්නකොට හිත තැම්පත් වුන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ හිත තැම්පත් වෙලා නැති මන හිතකට ඒ කියන්නේ හිත තැම්පත් වෙලා නැත්තම් යම් කිසි කෙනෙකුගේ මේ ඇත්ත තේරෙන්නේ නැහැ. මොකද එයා එක්ක එක්ක ඇලිලා මොකක් හරි එක්කට එක්ක ගැටිලා. ඇලිච්චි මනසකින් ගැටිච්චි මනසකින් සිතකින් එයාට ඇත්ත තේරෙන්නේ එයා වෙනේව කල්පනා කරනවා මේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය කායानुපස්සනා ඉස්සල්ලාම පෙන්වන්නේ මේ හුස්ම රැල්ල ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැති අරමුණක් නිසා. එතෙන් අපිව තල්ලු කරලා හුදකලා කරනවා. ඒක අල්ලගෙනකොට ලෝකයේ පෙනුන් නැති ඇත්තක් පේන්න පටන් ගන්නවා. ඒක තමයි අපි නිවෙන තැන. දැන් බලන්න මේ වගේ තැනක වාඩි වෙලා ඉන්නකොට gedara ප්‍රශ්න නැහැ නේද? අනිත් ප්‍රශ්න නැහැ, රැකියාවේ ප්‍රශ්න නැහැ නේද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීත්‍යාචාරය කතා කරන්නේත් නැති ඉන්න මුසාවාද පරුසාවාච මිසනාච ඒවත් අයින් වෙනවා. හුස්ම රැල්ල මත සිහිය පවත්වනකොට ඇරෙන ගැටෙන එකත් අඩු වෙලා යනවා. ඉතින් බලන්න අපි එන්න එන්න හොඳ තැනකට යන්නේ. වාඩි වෙලා හිටියත් ඇති කියන්නේ ඒකයි. මේ දුවලා උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් දුවලා දුවලා හොයන්නේ මොනවද? කරන්න යන්නේ මොකක්ද? ඒ කරන්න යන්නේ මේ ලෝකය හදන්න යනවා. එහෙම නැත්නම් මේ Tamanට ඕන විදිහට මේ ලෝකය හදන්න යනවා. ඒක කරන්න බෑ පින්නතුනේ. ඒ ගිහිල්ලා හතියටලා අන්තිමේට Tamanට මොකක්වත් කයවත් නැහනේ. අන්තිමේට කය නේද? කය තියා හිතක්වත් තියනවා. Taman තිබුණ එක හිතක්වත් මේ වෙලාවේ නැහනේ. ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙලා කියන්නේ. කය සබා ධර්මයට එකතු වෙලා කුණු වෙලා පණුව ගහලා යනවා. මේ ගත දේවල් ඔක්කොමයි. එනකොටත් ආයේ අපි මොකක්වත් නැතුව යනකොටත් කය දීලා යන්න ඕනේ. මොකක්වත් නැහැ. ඉතින් මේ දවස් මේ කාලය තුල මගේ කියාගත ගත කර්ම ගොඩක් නම් එකතු වෙනවා. ඉතින් මේ ලබාගත කයෙන් කරන්න ඕන හොඳ වැඩේ තමයි කොහොම හරි මේ ඇත්ත අවබෝධ කරගන්න එක. නැත්නම් අපරාධයක් වෙනවා ලබාගත මනුස්ස ජීවිතේ නිකන් ප්ලාස්ටික් කෑලි, රෙදි කෑලි නේද? ඔය වගේ දේවල් වලට වීදුරු කැහැලි ගොඩවල් වලට ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඒගොල්ලොන්ගේ වහල්ලු බවට පත් වෙලා නිකම්ම මැරලා යනවා. නේද? උදේ ඉඳන් පිහිනවා, එහෙට කරනවා, මෙහෙට කරනවා, දඟලනවා. අන්තිමේට වහලෙක් බවට පත් වෙලා. Taman දන්නේ මොකද අපිට ඕන විදිහට මේක පවත්වා ගන්න බුදුහාමරගේ ධර්මය උපකාර කරගන්න නැතුව ඒ බාහිර දේවල් විසින් තමයි Tamanව නැත්තම් පාලනය කරන්නේ. අපි හිතන්නේ අපි හරි නිදහස් නිවහල් පුජ්‍යලෝ කියලා. නමුත් නිදාස් නිවහල් නැහැ. මේක යථාර්ථ දකින්නේ නැති කෙනා. හැම වෙලෙම මහල් භාවයෙන් වැඩ කරන්නේ. තේරෙනවද? ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන්නේ ඒකන. තණ්හාව තියෙන තැන දාසකම් කරගෙනම තමයි ජීවත් වෙන්නේ. ඉතින් තමන් හොඳට මේක අවබෝධ කරගත්තාම තමන්ගේ අර පෞරුෂත්වයේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ පෞරුෂත්වය එන්න පටන් ගන්නවා. ඉතින් සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මොනවාද? කාය අනුපස්සනා, කය අනුව මේ ඇත්ත පේන්න පටන් ගන්නවා මේ ධාතු හතරෙන් හැදිච්ච රූපේ ඇත්ත පේන්න පටන් ගන්නවා මේක වෙනස් වෙන බව පේන්න පටන් ගන්නවා ඒ වගේම මේ රූපය එහෙම නැත්නම් මේ කය කියන රූපය Tamanට පේන්න පටන් ගන්නවා පින්නතුනේ මේක අසාර අසුබ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ දෙයක් කියලා මේක හැදලා තියෙන්නේ මොකෙන්ද කොච්චර කිව්වත් මේක කවුරු මොනා කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක ඇත්ත මොකද්ද අසුචි ගොඩක්මයි මේක ඇතුළේ තියෙන්නේ මේක ඇතුළේ තියෙන්නේ මොනවද වමනේ මේක ඇතුළේ තියෙන්නේ කෙස් පව හැදලා තියෙන වමනේ දාගත්ත වමනෙකට තමයි මුළු ඇඟේම යන්නේ. ඉතින් මේක තමයි ඇත්ත. බත් එකේ තියද්දි චික් කියන කේස් ඔළුවේ තියද්දි ලස්සනයි කියන්න බෑ. දෙකෙන් එකයි ඇත්ත වෙන්න පුළුවන්. එහෙනම් ඇත්ත මොකද්ද? බත් එකේ තියද්දි කිපු චික් එකම තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය සත්‍ය අපි සත්‍ය වශයෙන් දකින්න ඕනේ. මේක පිළිගන්න බෑ හැමෝටම. මේ පිළිගන්න බැරි. අපි අවිද්‍යාවෙන් වැළැලා ඉන්නවා. හැබැයි පිළිගන්න පටන් ගත්ත දා ඉඳන් පුදුමාකාර නිදහසක්පත් වෙනවා. ඇයි? ඇත්තනේ දකින්නේ. ඒතර සත්‍යයට අපි සත්‍ය දකින්නකොට බොරුවට පිච්චෙන්නේ නැහැ. දැන් පන්දමක් කරා යනවා ප්‍රතිවාතයට. තමන් පැත්තට වාතය එන්නේ. පන්දම ඉස්සරහින් තියෙනවා. එහෙනම් පන්දමේ දැල්ලට ගින්දරට තමන් හැම වෙලෙම පිච්චෙනවා. ඒ හිඳ තමයි තමන් පිච්චෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන ඇත්තට පිච්චි පිච්චි ඉන්න හිඳ තමයි ඔය බොරුව පස්සේ යනකොට අපිට මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. එහෙනම් කායानुපස්සනාව තුළ තියෙනවා එහෙනම් ආනපාන පබ්බේ ඒ වගේම ඉරියව් බලන්න අපිට එක ඉරියව්වක ඉන්න පුළුවන්ද කියලා. ඉඳගෙන ඉන්නකොට හිට ගන්න ඕනේ. හිටගෙන ඉන්නකොට ඇවිදින්න ඕනේ. ඉතින් මේවා මාරු කරනවා. ඇයි මාරු කරන්නේ? දුක හින්දා නේද? එහෙනම් දුක කියන්නේ ඇත්තක්. නේද? මාරු කරන එක තැනකට එක විදිහකට ඉන්න බැරි ඇයි අපිට? ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් නේ. සැපයි නම්. එහෙනම් අපි වෙලේ හැම වෙලේම මේ මාරු කර කර රැකියා මාරු කර කර අඩිය අඩිය තිය තිය හරි මේ හොයන්නේ සැප. හැබැයි සැප කියලා දුවලා දුවලා හම්බෙන්නෙම දුක. නේද? ඉවර කරන්න බෑනේ. දැන් කාමරයක් අස් කරලා ඉවර කරන්න පුළුවන්ද කවදා? අස් කරනවා ආයෙත් හැදි වෙනවනේ. ඒක තමයි ලෝකයේ ඇත්ත. ඒ හින්දා අපිට ඕන නම් අස් කරලා නැත්තම් නිකන් හිටියන ඉවරයිනේ. ඉතින් මේක ඉවර කරන්න පුළුවන් දෙයක් තියෙනවා මෙතන. ඒක තේරුම් ගත්තාම හරි. ඒතර කායනුපස්සනාය තියෙනවා ආනපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සති සම්පජන්නේ, ධාතු මනසිකාරයයි, නවසීවතිකයයි. ඉතින් බලන්න මේ කයේ ඇත්ත දකින්නකොට නවසීවතිකය කියලා කියන්නේ අමු සෝහනේ දාලා තියෙන අර මලකුණ. අපේ මේ මලකුණ. අද මේ පිච්චුවා වුණාට නේද පොළවේ වැළලුවා වුණාට එදා මේක විසික් කරනවා. කුණු වෙලා මේක යන හැටි කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පණුව මැස්ස කාගෙන ඉන්න ස්වરૂපය නේද? මේවා එන ස්වභාවය කාටවත් නවත්තන්න බෑ ඒක ඇත්තයි. ඉතින් ධාතු වලින් හැදිච්ච දේ මේ විදිහට වෙනස් වෙනවා. ඉරියව් වෙනස් කරන්නේ ඇයි? දුක. එහෙනම් දුක කියන සත්‍ය අපි දකිනවා. දුක්ඛාරය සත්‍ය. එහෙනම් සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙනවා මේ ඇත්ත දකින්න දකින්න. ඒතර කායानुපස්සන, වේදනානුපස්සන හැම වේදනාවක්ම ඇති වෙලා නැති වෙනවා. කායික වේදනත් එහෙමනේ. ඔය කායික වේදනාව බලන්න නම් ගොඩාක් වෙලා වාඩි වෙලා හරි එකේරියවක හරි ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ බලා ඉන්නකොට මහා දුක ඉන්න බැරි තරම් වේදනාව එනවා. ඒ වේදනාව දිහා බලා ඉන්නකොට මේ වේදනාව ඒක වෙනස් වෙලා නැති වෙලා නැවත සුඛ වේදනාවක් එනවා. හැබැයි ඒ සුඛ වේදනාවක් තියෙන්නේ. ඒකත් අය මොකද වෙන්නේ? ඒක ආයේ දුකට වෙනවා. ඒතර සුඛයට ඇලෙන්නෙත් නැහැ, දුකට ගැලෙන්නෙත් නැහැ. එහෙනම් උපේක්ඛාවටපත් වෙලා ඒ උපේක්ඛාවත් මගේ නොවන බව අවබෝධ කරගපුවාම වේදනාවෙන් අපිට නේද අයින් වෙලා නිර්වාණය යන්න පුළුවන්. ඊළඟට තමයි හිත. මොන විදියට හිත නේද? රාග සිත් වෙනවා, දේශ සිත් වෙනවා මොන විදිය සිත් ආවත් බලන්න මේ සිත ඇති වෙලා නැති වෙලා යනවා. මේක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් සතිපට්ඨානයේ අන්තිම තේන් ධම්මානුපස්සන. ඇයි අපිට මේ ධර්මය අවබෝධ කරන්න බැරි? පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේ නිවන අහුරන ධර්මතා. කාමයේ කාමච්ඡන්දය කියලා කියන්නේ කාමයන් පංචකාමයන් වල තියෙන කැමැත්ත. රූප, ශබ්ද, ගන්ධ වලට ඔන්න යනවා හිත. කියපු ගමන් බෑ. මොකද මෙයා පුරුදු කරලා තියෙන සසරේ ආත්ම ගානක් ඒ පැත්ත. ඊළඟට ව්‍යාපාදේ, තාහයන එක. ඒ වගේම තීන මිද්දේ කම්මැලි උදාසීන නිදිමත ගතිය. හ්ම් ඒකකින්වත් බෑ. උදාසීන කුසීත බව ඇති වෙනවා. උද්දච්චය කියන්නේ හිත දුවනවා දුවනවා දුවන. ඇයි මේ හිත දුවන්නේ? හිත සසරේ කරලා තියෙන්නම එක තැනක ඉන්න බැරුව තව තැනකට පත් කරන්න අපි දුවවලා තියෙන්නේ. ඉතින් දුවපු හිත දුවනවා. නවත්තන්න හරියම ආවේ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට යනකොට අපිට ඕක කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට උද්දච්ච කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. ඇයි පසුතැවෙන්නේ? කරපු නරක ගැන පසුතැවෙනවා. කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැවෙනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ওই දෙකම අතහරින්න. ඇත්ත තුළ තියෙන විචිකිච්ඡාව කියන්නේ සැකය. අද පුළුවන් ද මේවා කරන්න? මේ වගේ සැකය. ඔය නීවරණ ටික යටපත් වුණාම පිළින්න තුනම් පිළිත පළවෙනි ධානයට පවා ගමන් කරනවා. ඊට පස්සේ ඒ ධාන චිත්තයෙන් ඇති කරගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පින්නතුනේ පංච උපාදානස්කන්ධය. ඉතින් පංච උපාදානස්කන්ධය කියපුවම රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහම තමයි මේ තියෙන්නේ අපි ගාව. දැන් අපි ගාව තියෙනවා රූප, ඒ වගේම වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහම තියෙන්නේ මේ පැවැත්මයි. ඉතින් මේකත් දුකක්. මොකද භාගතුන් වහන්සේ දේශනා කරන යම් කිසි තැනක පංච උපාදානස්කන්ධය හටගත්තා නම් එතනක් තියෙන්නේ මොකද්ද? දුකම තමයි. ඒ වගේම ආයතන, ආධ්‍යාත්මික රූපයි, බාහිර රූපයි. නැස, කන, නාසය, දිව, කය, මන කියලා කියන්නේ අපි ගාව තියෙන ආධ්‍යාත්මික රූප. ඒවට ගෝචර වෙන රූප වලට කියනවා බාහිර රූප. ඇහැට මොනවාද ගෝචර වෙන්නේ? වර්ණ රූප. <clears throat> කනට එන්නේ ශබ්ද රූප. නායට ගන්ධ රූප. දිවට රස. කයට ස්පර්ශ. ඒ වගේම මනට ධම්ම රූප. ඉතින් මේ රූපත් හැම එකක්ම ධාතු හතරෙන් හැදලා තියෙන්නේ වෙනස් වෙලා යනවා. මේ හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දේවල් කියලා අවබෝධ කරගත්තාම අපිට එතනින් අත මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මෙතන ඊළඟට තියෙනවා සත්ත්ව බොජ්ජංග කියලා එකක්. සත්ත්ව බොජ්ජංග කියලා කියන්නේ සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි ඊළඟට සමාධි, උපේක්ඛා කියලා හතක් තියෙනවා. දැන් උදාහරණයක් වෙන්න තුනේ. දැන් අපි යම්කිසි දැන් අපි හිතමුකෝ සිහියෙන් ඉන්නවා. දැන් හිත ඇවිල්ලා යනවා. එහෙම නැත්නම් හිත එනවා යනවා. එහෙම නැත්නම් ඇති වෙනවා නැති වෙනවා කියන තැන සිහියෙන් ඉන්නවා. ඒක නැත්ත. මෙහෙම සිහියෙන් ඉන්න බෑ හැමෝටම. ඇයි? එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මේම හරියට සිහියෙන් ඉන්නකොට හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා යන හැටි පේන්න පටන් ගන්නවා. අවබෝධ වෙනවා. සමහර මොනවාද හිතුවේ කියලාත් දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? සිහියක් නැහැ. මොනවාද මං කතා කරේ කියලාත් දන්නේ ඒ සිහිය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අන්න අර සති සම්පොඥංගය කියන එක වැඩෙනවා. සති. එතකොට මේක ඇති වෙලා නැති වෙලා යන මේ උදේවය ඇතිවීම නැතිවීම අවබෝධ වෙනකොට අන්න ධම්මවිචේ මේක තමයි ඇත්ත. ඒ කියන්නේ මට අල්ලන්න පුළුවන් කමක් නැහැ. එනවා යනවා. දැන් එනවා යනවා නම් කොහොමද අල්ලන්නේ නේද? මගේ කියලා ගන්න බෑ. ඉතින් මේ ධම්මවිචේ ඇත්ත පේනවා. ඉතින් මේක බලන්න වීර්යයක් ඇති වෙනවා. දිගටම බලන්න ඕනේ කියලා. ධම්මවිචේ විරිය. ඊළඟ ප්‍රීතියක් ඇති වෙනවා. මොකද්ද ප්‍රීතිය කියලා කියන්නේ? දැන් කාමයන් කාමයන් අයින් වෙලා කාමයන් තුල ඇති වෙනවනේ යම්කිසි දැන් ඔන්න කනකොට මොන හරි ප්‍රීතියක් තියෙනවා. හැබැයි ඒක දිවෙන් අයින් වෙච්ච ගමන් ඒ ප්‍රීතිය මොකද වෙන්නේ? ඉවරයි. හැබැයි මේ ප්‍රීතිය එහෙම නෙවෙයි ධර්ම ප්‍රීතිය. මේ ධර්ම ප්‍රීතිය නිසා පුදුමාකාර Tamanට සැහැල්ලුවක් දැනෙනවා. ප්‍රීති. පස්සද්ධි කියලා එකක් දැනෙනවා. මේ වචන අමුතු වෙන්න පුළුවන්. නමුත් මේවා දැනගන්න මේවා තමා තුළ නේ පස්සද්ධිය කියලා කියන්නේ මේ කායිකව සහ මානසිකව හරි සැහැල්ලු භාවයක් තියෙනවා. දැන් අවුවේ යනවා අපි. අවුවේ ගිහිල්ලා මහා කට්ටව්වේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට නේද? හුඟක් දැන් දවල් 12ට විතර ලොකු අවුවක දැන් ගහක් කොලක්වත් නැහැ යනවා. ගිහිල්ලා ඈත ගහක් තියෙනවා. ඒ ගහ ගාව හේවන්ට ගියපුවාම අර පිච්චිච්ච කෙනාට හරි සහනයක් තියෙනවා නේද? ආන් ඒ වගේ තමයි කාම ලෝකේ ගිහිල්ලා ගිහිල්ලා පිච්චිච්ච කෙනා මෙතෙන් දෙනකොට හරි සැනසෙල්ල ලබනවා. ඒක තමයි පස්සද්ධිය කියලා කියන්නේ. ඒ තුළම හිත සමාධිගත වෙනවා යාගේ. හිත සැහැල්ලු වෙනවා, සමාධිගත වෙනවා. ඊට පස්සේ සමාධිය නිසා එයාට පුළුවන් මේ හිත උපේක්ඛාවටපත් කරන්න. ආ එතන වැටෙනවා මොනවාද? සත්‍තිස් බෝධිපාශික ධර්ම. ඊළඟට තියෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය. එහෙනම් බලමු දැන් දුක්ඛේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් දුක්ඛාරය සත්‍යය. මේ ඇති වෙලා නැති වෙලා යන හිත ඇති වෙලා නැති වෙලා යන කය මගේ කියලා යම් කිසි කෙනෙක් ගන්නවා නම් මෙතන මේක මගේ කියලා ගන්නවා නම් ඒ ගත්තේ මොකක්ද දුකමනේ දැන් අපි හිතන්න උදාහරණයක් විදිහට යම් කිසි රූපයක් දිහා බලනවා මේ රූපය දිහා බලනකොට නැවත වතාවක් මේක ලස්සනයි හොඳයි මැනවයි මට කරගන්න තියනවා නම් හොඳයි gedara ගෙනියන්න තියනවා නම් හොඳයි කියලා හිතනකොට ඉතින් අපි මේ මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ තණ්හාවනේ ඒ කියන්නේ කැමැත්තෙන්නේ මේක නැවත ගන්න ඕනේ. එතකොට මෙයා දන්නවද අය පාරක් ඇහක් හදන්න එපාද මේක බලන්න? දැන් මේක බලන්න නැවත වතාවක් ඇහක් හදන්න ඕනේ. එහෙනම් ඇහක් හදන්න නම් හදනකොට එයා දන්නේ නැහනේ ඇහැ ජරාවටපත් වෙනවා කියලා. හ්ම්? ඇහැ ලෙඩ වෙන්නේ නැද්ද? ඇහැ වයසට යන්නේ නැද්ද? පේන්නේ නැතු යන්නේ නැද්ද? නේද? ඇහැ ඇහැ නිසා සෝක කරන්නේ නැද්ද? පරිදේව නැද්ද? කොච්චර දැන් කාච දානවා ඇහැට එක එක දේවල් කරනවා. එහෙනම් ඇහැ දුකක් බව මෙයා දන්නේ දන්නේ නැහැ. ඉතින් අරක දකින්න කෙනා හ්ම් ඇති වෙනව නැති වෙනව කියන දකින්න කෙනා පේනවා. අය හැදුවත් ඔච්චරයි. අය කය හැදුවත් අය හිත හැදුවත් මේක තමයි ඇත්ත. ඇත්ත කියලා එක දැනගත්තට පස්සේ පින්නතුනේ අපි නැවත හදන්නේ නැතු යනවා. හ්ම් නැවත පතන්නේ නැහැ. පැතුවත් වැඩක් නැහැ. පැතුවෙත් අය අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එච්චරයි. ඇහැ පැතුවත් එච්චරයි කන පැතුවත් එච්චරයි. එහෙනම් දැන් මේක තේරුම් ගන්න තේරුම් ගන්න එහෙනම් මේ අර දුක්ඛාරය සත්‍යම තමයි තේරෙන්නේ. ඒතර මොකද්ද මේකට හේතුව? දන්නේ නැති එක. අවිද්‍යාවයි, ඒ වගේම කැමැත්තයි, තණ්හාවයි. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙනකොට එහෙනම් නිවෙන්නේ නැද්ද ඒ වෙලෙම? දැන් රූපයක් දිහා බලලා ඒ මොහොතේ යා කල්පනා කරනවා නම් මේක ඇති වෙලා නැති වෙලා යන රූපයක්. ඒ වගේ මේ හිතත් මේ ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා එයා දකිනවා නම් මේක අනිත්‍ය දෙයක් කියලා දකිනවා නම් එයා ඒ මොහොතේම නිවෙන්නේ නැද්ද? ඒ මොහොතේම නිවෙනවා. ධර්මයේ ඒ මොහොතේමයි. ගෙදර ගෙනියන්න දෙයක් නැහැනේ. ගෙදර අරන් ගියපු ගමන් ඒ ගැන කතා කරන්න ඕනේ. ඒවා ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒවා දඟලන්න ඕනේ. එතනම අතහැරියානම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් අපිට මේ සංසාරේ යනකොට මේ විදිහට අතහැරීම තමයි අතහැරීමකින් තොරව නිවනක් නැහැ. හ්ම් අල්ලා ගැනීම තුළ තියෙන්නේ සංසාරේ යෑමක්. අතහැරීම තුළ තියෙන්නේ නිවන් දැකීමක්. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් පිළිගන්නේ ටික දෙයයි. ඇයි පිළිගන්නේ ටික දෙයයි? මේක තමන්ගේ ගමනට සම්පූර්ණ පටහැනි එකක්. සසර ගමනේ යන ගමනක් නෙවෙයි මේක සසර නවත්තන එකක්. ඉතින් මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ අතහරින්න අතහරින්න මෙහෙම යනකොට එයාගේ ජීවිතය සම්මාදිට්ඨික බවට පත් වෙනවා. මෙච්චර කල් හිටියේ මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨියක්. ඇයි? මෙතන නිට්ටයයි සුඛයි ආත්මයි. නේද? මේ කයත් එක්ක පැවැත්ම නිට්ටයයි සුඛයි ආත්මයි. හිතත් එහෙමයි. මෙහෙම හිතපු කෙනා මිත්‍යා දිට්ඨික ජීවිතයක් හැබැයි ඇත්ත දකින්න දකින්න එයා සම්මා දිට්ඨික වෙනවා. එහෙනම් සම්මා දිට්ඨික ජීවිතයක් ගත කරන කෙනාට සම්මා සංකප්පය. නෙක්ඛම් වෙන්නේ අතහැරීම සිද්ධ වෙනවා. දකින දකින රූපේ, ඇහෙන ඇහෙන ශබ්දේ, ඒ මොහොතේ ඒ මොහොතේ ඒ මොහොතේ ඒ මොහොතේ අතහරින්න පටන් ගන්නවා. ඒ අතහරින්න පටන් ගත්ත කෙනා නෙක්ඛම් මේ. අතහරින තරමට තමයි මොකද නෙක්ඛම් සංකප්පේ ප්‍රමාණයටම අව්‍යාපාදයේ අවිංසාවයි. මගේ කරගන්න තරමටම ව්‍යාපාදයේ හිංසාව තියෙනවා. දැන් කාම විතක්කෙන් මගි කරලා ගන්න ඕන දැන් උදාහරණයක් එක <clears throat> නේද තියනවා මල් පහත්තියක් මේක මගේ එහෙනම් මේකට එන පණුවයි ගොළුබෙල්ලයි මේකට හානි කරනට තරහ යනවද නැන්ද තරහ යනවා හැබැයි ඒකෙන් කොටසක් අයින් කරා නම් පණුවටයි ගොළුබෙල්ලටයි කන්න එහෙනම් ඒක අතහැරියා එහෙනම් ඒ ප්‍රමාණයටම තරහ යන්නෙත් නැහැ හිංසා පීඩා කරන්නේත් නැහැ. අතහරින ප්‍රමාණයට මගේ කට්ටියට ගහනකොට මගේ කට්ටියට හිංසා පීඩා කරනකොට තමයි තරහ යන්නේ. හ්ම් හැබැයි මගේ කියලා කෙනෙක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක දකිනකොට පුදුම නිවිල්ලක් තියෙනවා. එන හැම රූපයක්ම, ශබ්දයක්, ගන්ධයක්ම මේ විදිහට අපි පංචකාමයන්ට යන හිත නවත්තන නවත්තන පුදුම සැනසෙල්ලක් ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. දැන් මෙච්චර කල් බොරු කිය කියා තමයි මේවා ගත්තේ. මොකද අනිත්‍ය දේ නිට්ටයයි කියවනේ. දුක් දේ සැපයි කිව්වා. දැන් හිතන්න මම පොඩි උදාහරණයක් කියවම්. දැන් ගහක් මුලක ඉන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා. තට්ටු හතක ලොකු මාලිගාවක ඉන්න මහා ධනවත් පුද්ගලෙක් ඉන්නවා. වැඩියෙන් වැඩ කරන් තියෙන්නේ අර රහතන් වහන්සේටද තට්ටු හතක් ඉන්න පුද්ගලයාටද? නේද? අතු ගහන්න, මකුල් දැල් කඩන්න, gedara වැඩ කාටද තියෙන්නේ? අනර කෙනාට. ඉතින් වැඩියෙන් දුක් විඳින්නේ කවුද එහෙනම්? වස්තු 1000කේ දුක් 1000කේ. වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න දුක් වැඩි, වස්තු අඩු වෙන්න අඩු වෙන්න දුක් වැඩි. ඒ හින්දා තමයි රහතන් වහන්සේ ගහක් මුලට වෙලා ඒ අරහත් ඵල සමාපත්තියට සමවැදිලා කියනවා මේ ලෝකේ ඉන්න සියලු සත්වෝ මා වගේ මත හැරලා. භාග්‍යතුන් වහන්සේ තමයි ඉස්සල්ලාම කියන්නේ ඒක. මා වගේ මත හැරලා සියල්ලගෙන් මත හැරලා මේ සංසුන් වූ මනසෙන් සංසුන් වූ සිතෙන් මේ ලෝකේ ඉන සියලු සත්වයෝම වාසය කරත්තා. බුදුම සනසිල්ලක්. ඒක තමයි නියම කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ. මෙතෙන් බලන්න එහෙනම් මේ මගේ නොවන දෙයක්. මේ සබා ධර්මයේ තියෙන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් අපි කියවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. බොරු නෙවෙයිද? දුකක් සැපයි කිව්වා. මගේ නොවන දෙයක් මගේ කිව්වා. අසුචි ගොඩක් හොඳයි කිව්වනේ. දැන් අර කොණ්ඩෙට කියපු එක බලන්නකො. මොකද්ද කොණ්ඩෙට කිව්වේ? වත් එකේදී අද චික් කිව්වා ඔලුවේ තියෙද්දි ලස්සනයි කිව්වා. එහෙනම් බොරුවන්නේ කිව්වේ. එහෙනම් මුසාවාදයෙන් අයින් වෙනවා. පරුසාවාච පිසුනායි සම්ප්‍රප්පලාපලෙන් අයින් වෙනවා. එහෙනම් සම්මා වාචා. දැන් හොඳ කර්මාන්තයක් තියෙනවා මෙයාට කරන්න. මොකද්ද? එහෙනම් මොකද්ද මේ කර්මාන්තය? මේ ඇත්ත දකින කර්මාන්තය. ඒ සඳහා මෙයා ජීවත් වෙන්නේ. ඒ සඳහා සම්මා ජීවය. ඇත්තටම නිවන් දකින ගමනක් සඳහා යන කෙනෙකුට මුදල් සත පහක්වත් ඕනෙත් නැහැ. ගෝසතාන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කරනකොට කීයක් අරන් ගියාද? කන්තකස්සය පිටේ. හද පහක් අතරන් ගියේ නෑනේ. ඉතින් අන්න ඒ වගේ ජීවිතයක් එනම් අපේමයි වැරද්ද තියෙන පින්නතුනි. අපිට මේ බැරි වෙලා තියෙන අපි මේව අල්ලාගෙන සිටින නිසා හිතෙන් අතහැරලා නැහැ. භෞතිකව පරිහරණය කරාට ගැටලුවක් නැහැ. ඔබගේ තියෙන දේපල දේවල් භෞතිකව පරිහරණය කරා. හැබැයි හිතෙන් අල්ලාගෙන නෙවෙයි. ඕන වෙලාවක ඒවා විනාශ වෙලා යනවා. විනාශුන් නැතුණාම හිත ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් Tamanට දරා ගන්න බැරි Taman එහෙම හිතලා නැහැ ඇත්ත අවබෝධ කරගෙන නැති නිසා. එහෙනම් සම්මා ආජීව සම්මා වායාමේ සඳහාම වෑයම් කරනවා. ඒක තමයි අපේ තියෙන නැද නැති අකුසලයට එන්න දෙන්නේ නැහැ. ඒ වගේ වෑයම් කරගෙන දිගටම යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තුල සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ සම්මා සති සම්මා සමාධි. ඒ තුලින් සම්මා විමුක්ත සම්මා ඥාන කියලා තියෙනවා. ඉතින් මේ සතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට සතර සම්‍යක්ප්‍රදාන වීර්යයත් වැඩෙනවා මේක කරගෙන යනවා. එයි අපි ගාව නැති කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වලට එන්න ඉඩක් නැහැ. අර විදිහට ඇතිවීම නැතිවීම දකිනකොට. මේ කය හිතේ ඇත්ත දකිනකොට. එයි කාමයක් වෙන විදිහක් නැහැ. නේද? දිගට කරනවනේ. එනක එන තැනම අපි දකිනවා. එතකොට තියෙන රාග දෝෂ මොහොත් අඩු වෙලා යනවා. ඒ වගේම නැති ශ්‍රද්ධාව, නැති විරිය, නැති සමාධිය එන්න පටන් ගන්නවා. තියෙන එක වැඩි වෙනවා. ඒක තමයි සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ. මේක තමයි uppannānaṁ anuppannānaṁ akusalānaṁ dhammānaṁ anuppādāය. ඒ වගේම uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāය. ඒ වගේම anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāය. ඒ වගේම uppannānaṁ kusalānaṁ dhammānaṁ ආටිතිය අසම්මෝසාය බීයෝ භාවය කියලා මේ යන්නේ ඒ ක්‍රමයෙන් තමයි. එහෙනම් විරිය. ඒ විරිය සතර සම්‍යක් ප්‍රදාන විරිය. එතකොට සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙනවා. ඊළඟට සතර එරිදිපාද. ඒ කියන්නේ නිවන් දකින්න කැමැත්තක් තියෙන්න ඕනේ. එහෙනම් අතහැරීමේ කැමැත්ත තියෙනවානේ. අතහරින්න නැතුව ලෝකේ ඇත්ත දකින්න බෑ. නේද? මේ අසුචි ගොඩක් මේක මේ කය කියන්නේ ධාතු හතරෙන් හැදිච්ච දෙයක් කියලා එහෙම දකිනකොට තමයි අතහැරීමේ කැමැත්ත එක්ක ඡන්ද සමාධිය වෙනවා. අන ඡන්ද. ඒක ඒ අනුව හිත තැම්පත් වෙනවා. ඡන්ද චිත්ත. ඒ අනුව විරිය කරනවා. ඒකට කියනවා විරිය. විරිය කියලා කියන්නේ අර සතර සම්‍යක් ප්‍රදාන වීරියමයි. ඡන්ද, චිත්ත, විරිය, විමංශ. ඇත්ත දකින්නවා. මොකක්ද ඇත්ත? මේක තමයි මේ ලෝකේ ඇත්ත. මේ හිතයි කයයි දෙකේ ඇත්ත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දෙයක්. වෙනස් වෙන දෙයක්. කයත් එහෙමයි, සිතත් එහෙමයි. ඉතින් මේ කෙටි වෙලාවක් තියෙන නිසා ටිකක් ඉක්මනට තමයි මේ ටික කියලා යන්නේ. තේරෙනවද? ඉතින් මේවා හිමීට භාවනාත්මකව දියුණු කරන්න, දියුණු කරන්න, ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. මේ ඇත්ත තේරෙන්න තේරෙන්න මේ වගේ ඇත්ත Tamanට දින ධර්මයන් පේන්න පටන් ගන්නවා. හොඳයි. එහෙනම් සතර සම්‍යක් ප්‍රදාන විරිය එනවා. ඊළඟට විරිය දැන් එතකොට හතරේව තුනක් අපි දැන් කියලා දීලා තියෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද. එතකොට සතර ඉර්ධිපාද කියන්නේ එතකොට එතන 4යි 4 ඒවා 3ක් 12යි එතකොට සතිස් බෝධිපාශික ධර්මවල තව තියෙනවා සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා පංච ඉන්ද්‍රිය. දැන් මේ පංච ඉන්ද්‍රිය කියන එක පින්නතුනේ හොඳට මතක තියාගන්න මේ පහත් වඩන්න ඕනේ. කොහොමද මේක වඩන්නේ? මේක වඩන්නේ දැන් ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ ඒ ආර්ය පුජ්‍යල සංඝරත්නය පිළිබඳ පැහැදීමක් තියෙනවා. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. මොකද්ද කියන්නේ? ආකාරවතී ශ්‍රද්ධාව. ඒ කියන්නේ ආකාරවතී කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. දැන් ලෝකයේ ඇත්ත Taman තුලින් දකින්න දකින්න. ලෝකය කියන්නේ මොකද්ද? මේ ජීවන පැවැත්මනේ. මේක දුකයිනේ. එහෙනම් දුක ඇත්ත දකින්න දකින්න දකින්න දකින්න මේ ලෝකේ දුකයි කියලා දේශනා කරේ කවුද? බුදුහාමුදුරුවෝ. එහෙනම් බුදුහාරෝ ගැන විශ්වාසය මොකද වෙන්නේ එන්නේ? වැඩි වෙනවා. ඒ දේශනා කරේ ධර්මයේ තුල ඉන්නේ. එහෙනම් ධර්මයේ ගැන විශ්වාසයත් එන්නේ එන්නේ වැඩි වෙනවා. එහෙනම් ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ. එහෙනම් ලෝකයේ තුල ඉන්න හිතේද මෙයාට ලෝකේ යන්න හිතෙනවාද? ලෝකේ යන්න හිතෙනවා. ආන් ඒ යන උත්තරමයන් වහන්සේලාට කියනවා ආර්ය සංගරත්නය කියලා. ආන් බුද්ධ ධම්ම සංගරත්නය පිළිබඳ ප්‍රසාදය තියෙනවා. ඒක තමයි සද්දා. විරිය කියලා කියන්නේ මේ ගමන යන්නම, ලෝකේ අතහැරලා යන්නම මෙයාට හිත නැවෙන්න පටන් ගන්නවා. ඒක තමයි විරිය කියලා කියන්නේ එතන සතර සම්‍යක් ප්‍රදාන වීරියමයි. සද්දා විරිය සති. එහෙනම් සතිපට්ඨානේ නැවතත් අර සිහිය පවතිනා මේ යන්න ඕන සිහියම පවත්වන. සිහිය හැම මොහොතකම සිහිය තියෙන්න ඕනේ. නැතුව මේක කරන්න බෑ. මොකද සිහිය නැති වෙච්ච ගම අයෙත් අපි ලෝකයට තමයි යන්නේ. ලෝකයෙන් අතහරින සිහිය තියෙන්න ඕනේ. සති ඊළඟට සද්දා විරිය සති සමාධි හිත තැම්පත් වෙනවා ධානාගත වෙනවා නේද පළවෙනි ධානයේ කාමයන්ගෙන් අයින් වෙලා දෙවෙනි ධානයේ ප්‍රීතිය දැනෙනවා සුඛය දැනෙනවා තුන්වෙනි ධානයේ චතුර්ථ ධානයේ උපේක්ඛාව දැනෙනවා මෙන්න මේවා තුළ දියුණු වෙලා යනකොට ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා සමාධිගත් හිතක තමයි යථාභූත ඥානය ඇතිවීම නැතිවීම පේන්නේ එහෙනම් ඒ ටික ම තමයි පින්නතුනි බල බවටපත් වෙන්නේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ නිවනට නායකත්වය දෙන ධර්මතාවය එහෙනම් නිවනට නායකත්වය දෙන ධර්මතාවයන් පහම බලයන් බවට පත් වෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම. දැන් ඔන්න පස් දෙනෙක් ඉන්නවා මොකක් හරි පොල්කොටයක් වගේ එකක් තල්ලු කර යනවා. ඈත තාප්පයක් තියෙනවා. තාප්පේ ළඟටම තල්ලු කර යනවා. දැන් මේ තාප්පෙන් එහා පැත්තට දාන නම් මේ පස් දෙනා මොකද කරන්න ඕනේ? අර පොල්කොටේ උස්සලා විසිකන්න ඕනේ. එහෙනම් වෙන පස් දෙනෙක් උස්සනවාද? ඒ පස් දෙනාම උස්සනවාද? ඒ පස් දෙනාම උස්සන්නේ. ඒ පස් දෙනාම විසිකන්නේ. එහෙනම් මතක තියාගන්න මේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා බල බවටපත් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම මොනවා බාටපත් වුණාද? බලවන. ඒකට පහේවා දෙකක් දැන් එතන තියෙනවා. ඊළඟට සත්ත බොජ්ජංග තියෙනවා. සත්ත බොජ්ජංග මම ඉස්සල්ලත් කියලා දුනා. සති, ධම්මවිචය, විරිය නේද? ඒ ප්‍රීති, පස්සද්දී, සමාධි, උපේක්ඛා කියන මේ සත්ත බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟ තමයි අන්තිමේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා කියන්නේ පින්නතුනේ නේද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි ඉතින් මෙන්න මේ සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩුණට පස්සේ යම්කිසි අවස්ථාවකදී ඒ සත්‍විස් බෝධිපාශික ධර්ම වල තියෙන ශක්තියෙන්ම අන්න එයා මග්ග ඥාන ඵල ඥාන මාර්ග ඵල වලටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා හරියට අර කිරිමුට්ටියකට ගින්දර දැම්මට පස්සේ හරියට ඒ කිරි ටික ඉතිරිලා යනවනේ කවුරුවත් උතුරවන්නේ ආන් ඒ වගේ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ පින්නතුන් කල්පනා කරගන්න. සමහර වෙලාවට මේ කියපු දේවල් තේරෙන්නේ නැතුව ඇති. සමහර අයට. ඇයි හේතුව? මේවක් සමහරලාට පළවෙනි වතාවට අහන්නේ. සමහරලාට වෙන වෙන අහලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ඇත්ත දකිනකොට මෙන්න මේක පේනවා කියලා දැනගන්න. අපේ ජීවිතයේ ඇත්ත දකින්න අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න දැන් මේක තේරෙනානේ. දැන් අපේ ජීවිතේ නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවන පැවැත්ම තුල තියෙන දුක. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඒක තමයි ඇත්ත. එතකොට මේකේ තියෙන මේ දුක්ඛය ඇයි ඇති වෙලා තියෙන්නේ? අපේ තණ්හාවෙන්. තණ්හාව කියලා කියන්නේ නේද? අර විදිහට යම්කිසි ඇලීමක් ඇති වෙලා තියෙනවා. ඒ ඇලීම නිසා අපේ කැමැත්තක් ඇති වෙලා තියෙන මේ සසරේ යන්න. ඒ හින්දා දුක්ඛයක් තියෙනවා. ඉතින් මේක නැති වුණොත් එහෙම එතන නිවෙනවා. ඒක තමයි නිවීම කියලා කියන්නේ. ඒකට යන පාරක් තියෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙලා මේ චතුරාර්ය සත්‍ය තුලින්ම මේ සතිපට්ඨාන ධර්මය අවබෝධ කරනකොට වඩනකොට මේක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් හොඳට තේරුම් ගන්න පින්නතුනේ මේ කය කියන රූපය හැම මොහොතකම වෙනස් වෙන දෙයක් කියන එක. ඒ වෙනස් වෙන දේ අපිට තියාගන්න බෑ කොච්චර දැඟලුවත් අපිට ඕන විදිහට තියෙන්න බෑ. ඔය ඇලෙක්සැන්ඩර් රජතුමා මරුණාට පස්සේ හ්ම් එයාගේ අත් දෙකයි කකුල් දෙකයි පෙට්ටියෙන් එළියට දාලා ඇරය යන්න කිව්වලු. හ්ම් ඒ වගේම එයාගේ ධන ටික ඔක්කොම විසික් කරලා යන්න විසික් කරන්න කිව්වලු. තමන්ගේ පෙට්ටිය ඇරය යන්න කිව්වලු හොඳම ඉන්න වෛද්‍යවරුන්ගේ පිට උඩේ. ඇයි? එයා තේරුම් ගත්ත මේ බෞද්ධ භික්ෂුවකගෙන් ධර්මය අහලා එනකොට මොනවත් ගෙනාවේ නැහැ. ඒ ඔක්කොම දාලා යනවා. ඒ වගේම අත් දෙකේ දැන් මොකුත් නැහැ කියන එකද පේන්නේ. ධනෙ ඔක්කොම දාලා යනවා. අනිත් එක තමයි කොච්චර දොස්තරලා හිටියත් හොඳම විශේෂඥ වෛද්‍යවරු හිටියත් එයාව මරණයෙන් බේරන්න බැරි වුණා. මේවා වෙනස් කරනවා. මේවා වෙනස් වෙන දේවල් මේවා නවත්තන්න බෑ. අපිට පුළුවන් එන්නේ මේ ලෝකයේ ඇත්ත දැකගෙන අවබෝධ කරගන්න පමණයි. හිත ඇති වෙලා නැති වෙන එක නවත්තන්න පුළුවන් කාගවත් ඉන්නවද කවුරු? දැන් Tamanට හිතක් ආවහම ඒ හිත ඇති වෙලා නැති වෙලා යනවා. කාටද නවත්තන්න පුළුවන්? මේ ලෝකේ කවුද ඉන්න කෙනා? මොකද බුදුහාමුදුරු දේශනා කරන හිත කායක චිත්තක්ෂණ එකයි කියලා. එහෙනම් මොන හිතක් ආවත් ඔච්චරයි නේද තේ? දැන් වලට මොන හිතක් ආවත් ඔච්චරයි. රාග හිතක් ආවත්, දේශ හිතක් ආවත්, මෝහ හිතක් ආවත්, සමාධි හිතක් ආවත් මේ හැමකම ආවිෂය ඔච්චරයි. එහෙනම් එක හිතකවත් ඉන්න පුළුවන්ද අපිට? බෑනේ. එහෙනම් මේ චිත්තක්ෂණ එකක් තියෙන සිතක් සතුටු කරන්න. මේ වගේ වෙනස් වෙලා යන කයක් ඇති වෙලා නැති වෙලා යන කයක් සතුටු කරන්න කොච්චර ඉරිසියා කරනවද කොච්චර වෛර කරනවද කොච්චර ගහමරා ගන්නවද මේ ලෝකේ කරන්න තියෙන ඔක්කොම නරක වැඩ නේද දුස්සීල වැඩ කරනවා මේ Tamanට අයිති නැති පැවැත්මක් පවත්තන මේක ඇත්ත දැක්කට පස්සේ මෙතන කවුද ඉන්නේ මේ පැවැත්ම තුල කයයි හිතයි වෙන් කළ බලන්න කවුද ඉන්නේ කියලා හ්ම් ඔය කය වෙන් කළ බලපුවම කයෙම කවුරුවත් නැහැ තෑලි කෑලි කපලා බලන්න මොකෙක්වත් නැහැ කවුරුවත් නැහැ හිතේ කවුරුවත් ඉන්නවද නෑ හිතත් ඇති වෙලා නැත මේ සබා ධර්මයේ ක්‍රියාවලිය ඉතින් මේ සබා ධර්මයේ ක්‍රියාවලිය පින්නතුනේ වෙනස් කරන්න යන්න එපා මේක අවබෝධ කර වෙනස් කරන්න ගිය තැන අපිට ඕන විදිහට හදන්න ගිය තැන දුක තමයි පැත්තකට එලා බලාගෙන ඉන්න තැන හරීම සැනසෙල්ලක් තියෙනවා ඇයි ඇත්තනේ දකින්නේ නේද තව පුංචි උදාහරණයක් කියලා දේශනාව නිමාටපත් වෙනවා දැන් මේසයක් තියෙනවා මේසේ කාලයක් යනකොට මොකද හැම මොහොතක වෙනස් වෙනවා දිරලා යනවා. ගුල්ලෝ ගහනවා. අපි කල්පනා කරනවා නැවත වතාවක් අපිට මේක හදන්න පුළුවන්. හොඳට පොලිෂ් කරලා මේක හදන්න පුළුවන් කියලා. හැබැයි අය පාරක් හැදුවත් අයත් මොකද වෙන්නේ? අයත් අර විදිහම වෙනවා. ඉතින් මේක අවබෝධ කරගත්තොත් මේක හදලා වැඩක් නැහැ. හිත හදාගත්තා නම් හරි කියලා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ විදිහට හිත හදාගෙන මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩාගෙන ඒ උතුම් වූ බෝධියේ නිර්වාණයෙන් සැනසෙන්නට මේ කෙටි ධර්ම දේශනාව ධර්ම කාරණා හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්වනවා.